සම්මා සම්බුත් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම sannivedanaya සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙස ආරම්භ කරන්නේ අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු.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 පින්වත්නි අපි දැනගත යුතුයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේම මෙන්න මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් සසර දුකෙන් එතර වෙන්න පුළුවන් සංසාර දුක්ගෙන් නිවාලන්න පුළුවන් අපට සැනසීමක් ලබා ගන්නට පුළුවන් වන්නා වූ නැවත නූපදින්නම හේතු වන්නා වූ ඒ ධර්මයක් මයි බුදුරජාන් වහන්සේ නමක් දේශනා කරන්නේ. ඒ නිසා ඔබ නිතර උත්සාහවන්ත වෙන්න පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ දුර්ලභම වූ ඒ දේශනාවක්මයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලෙත් පහළ වූාට පසුත් පහළවෙන්ට පෙරත් මේ චතුරාර්ය සත්‍ය ලෝකේ තියෙනවා. නමුත් අපිට වෙනසක් තියෙන කොහොමද? ඒ උන්වහන්සේලා ලෝකේ පහළ වුණාට පස්සේ තමයි පින්වත් මේ අපිට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ විවෘත කරලා පෙන්වන්නේ. ඒ ධර්මයේ තියෙනවා ඒක දැනගන්නට ඒක දැකගන්න තරම් නුවණක් අපි සතුව නැහැ. ඒ නිසා ඒක හැමම වැහිලා තියෙනවා. දැනට වුණත් මේ පින්වත් පිරිස කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරලා ඒ සද්ධර්මයේ ලෝකේ පවතින අද කාලේ වුණත් සැලකුවොත් අපේ ඉන්න අයගෙනුත් කීයෙන් කී දෙනාටද බුද්ධ භාසිතය සැබවින් ලැබිලා තියෙන්නේ කියලානේ. ඒ නිසා මේක අවබෝධ කර නොගෙන ඒ වගේ දේවල් අහලා ඒ වගේ දේවල් අනුව කටයුතු කරලා ජීවිත ගත කරන අය ඉන්නවා. නමුත් ඒ වගේ වුණාට ඒක බුද්ධ දේශනාව නොවන්න පුළුවන්. ආන්නේ නිසා පින්වදෙතිදී දැන් නම් අපට අහම්බෙන් හරිවත් අහන්න ලැබෙනවනේ. ඒතර බුදුවරයෙක් ලෝකේ පහළ නොවුණු කාලයක අපිට හම්බෙමත් අහන්න ලැබෙන්නේ නැහැ. බලන්න කොච්චර වාසනාවක්ද කියලා එතකොට අපිට මේ ලැබිලා තියෙන්නේ. හැබැයි මේ වාසනාව ලැබුණට ඔබට තවම තේරෙන්නේ නැති වෙති මේකේ තරම් වාසනාවක් කියලානේ. තේරෙනවද? තේරෙනවද? සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් තේරෙනවද ඇයි ඔබට හිතෙන්නේ මේක වාසනාවක් කියලා තේරෙන්නේ වටිනාකමක් කියලා තේරෙන්නේ මෙන්න මේ සසර දුක බව දැනුනොත් සසර දුක බව දැකගත්තොත් එතකොට මේක වාසනාවක් කියලා තේරෙනවා ධර්මයේ ඇයි ඒ දුකෙන් එතර වෙන්න තියෙන එකම මාර්ගය මේක පමණමයි නිසා නමුත් තවම අපට එහෙම දැනිලා නැහැනේ නේ එහෙම නොදැනුණු අපි එහෙම නොදැනුණු අපි මොකද්ද කරන්නේ? අදත් උතුම් බුද්ධ ශාසනයක් ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ වෙලාවේ තමයි මොකමද කරන්නේ? කුමක් හෝ පුණ්‍ය කටයුත්තක් කරලා කරලා මොකද්ද හිතන්නේ? සසර දුකින් එතර වෙන්න හේතු වේවා කියලා අහිංසකම ප්‍රාර්ථනාවක් කරනවා නේ අදත් ඒකනේ. ඔව්ද නැද්ද? කතා කරන්නේ. ඔව් නේද? අදත් බහුතරයක් එහෙමයි. එතකොට අන්න බලන්න පින්වත් දැන් මේ බුදු සසුන තියෙන කාලේ චතුරාර්ය සත්‍ය විවර වෙච්ච කාලේ අවබෝධ කරගන්න පුළුවන් කාලේ දැන් අපි කොහොමද කරන්නේ? ආන්න අර අබුද්ධෝත්පාද කාලවල කරපු දේවල්ම කරලා දැන් ප්‍රාර්ථනාවක් කරනවා ඉල්ලීම් කරනවා ඊළඟ භවවලටවත් නේ මෛත්‍රී ශාසනයවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ කියලා. එහෙමනේ. පින්වත්නි දැන් මෙතන මේ ශාසනය අපිට මේ අවස්ථාව ලැබිලද නැද්ද? ලැබිලද නැද්ද? ලැබිලා. දැන් මේ ලැබුණු අවස්ථාවේ ප්‍රයෝජනෙ නොගෙන මේ අවස්ථාව අත්හැරලා දෙයනේ නොදකින්න නොපෙන්නන තව අවස්ථාවකට අහිංසක ප්‍රාර්ථනාවක් කරනවා. ලැබෙයි කියලා හිතෙයිද? හිතෙයිද? ඔය ඇත්තන්ට ඇත්තටම හිතෙයිද මේ අවස්ථාව ලැබෙයි කියලා? ඒ හිතාගන්න අමාරුමයි නේ. හිතාගන්න අමාරු. අමාරු නම් හිතන්නේ මේක නේද? පුදුම වැඩේ එක නෙමෙයි. අමාරු නැත් හිතන්නේ මේක. පින්නදී දැන් මේ අවස්ථාවේ ලැබිලා තියෙනවා. මේ අවස්ථාව මගහැරලා ඊළඟ අවස්ථාව. පින්නදී එහෙම ලැබෙනවා කියන එක නම් විය නොහැකිම දෙයක් තමයි. ඒ ඊළඟ අවස්ථාවක උප්පත්ති ලැබනකොට පින්නදී දැන් මෛත්‍රී ශාසනයක් ඔබ පතනව නම් පැතුව කියලා ලැබෙන්නේ නැහැ. ඔබ පතනවා කියලා හිතන්නකෝ. ඒ ශාසන කාලයක ඔබ ඉපදුනොත් අන්‍යයන්ගම් පවුලක අංග විකල වෙලා ඉපදුනොත් මන්ද බුද්ධික වෙලා ඉපදුනොත් මේ මනුස්ස ලෝකේ නූපදුනොත් වැඩ ඉවරයිනේ බලන කොච්චර අවස්ථා ටිකක්ද අපිට හිම් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ එකම එක අවස්ථාව මෙන්න මෙච්චරයි. ඔබට පුළුවන් නම් මේ අවස්ථාව උත්සාහ කරන්න. මේ ජීවිතයේ මේ මේ ගෞතම මේ ගෞතම බුද්ධ ශාසනයේ ඔබේ මේ මනුස්ස ජීවිතයේ ඔබ මේ භවයේ විතරක් උත්සාහයක් දරන්නකෝ මේ භවයේ විතරක් මේක උත්සාහ දරලා හටයුතු කරගත්තොත් ඔබට සමත් වෙන්න පුළුවන්කම ලැබේ. එන ඉතාම දුර්ලභ ලෙසින් තමයි අපිට මේ ෂණ සම්පත්තිය හිමි වුනේ. මේක හිමි කරගන්නවද හෝ අහිමි කර ගැනීම හෝ කවුරු සතු දෙයක්ද? ඈ? තමන්ම සතු, ඔබම සතු දෙයක්. ඔබ වඩාත් කැමති මේක හිමි කරගන්නද අහිමි කරගන්නද? වඩාත් කැමති කතා කරන්නකෝ. ඈ? ඔබ හිමි කරගන්න කිව්වට වඩාත්ම කැමති අහිමි කරගන්න. නේ? වැඩිපුරම පින්වත්නි කැමති ඔබ හිමි කරගන්න කියලා කැමති කියලා කියයි. ඔක වචනෙන් කියන එක නෙවෙයි. ඔබේ ප්‍රායෝගික ජීවිතය දෙස හැරලා බැලුවොත් හිමි කරගන්නද වැඩියෙන් කැප කරන්නේ අහිමි වෙන පැත්තටද? අහිමි වෙන පැත්තටමයි. බලන්න පින්නත් හරි සමහරකට හරි සංවේග හිතෙනවා. සමහර පින්නත් අය අපෙන් කතා කරලා අහන ඉතින් අහනවා මුණ ගැහිලා හෝ ගිහිල්ලා හෝ ප්‍රශ්න අහන එක හදිසියෙන් හරි සංවේගෙ හිතෙනවා. සමහර අය කියනවා අහනවා මගේ මේ මෑත දවසක ස්වාමීන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේක ලබා ගන්න අපිට මේ බය බැරි වෙන්නත් පුළුවන්. අපි ලොකු උත්සාහයක් දරන්න ඕන මේක ලබා ගන්න කියලා. කියලා ඒ ඇත්තෝ කියනවා අපි ස්වාමීනි මේ දානයක් දුන්නත් අපි අපි ප්‍රාර්ථනා කරනවා කිව්වා මේ දාණය දීපු ආනිසංසෙන් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේක හේතු වෙන්න කියලා. බලන්නකො පින්වත්නි කොහොමද කියලා වැඩි. එතකොට දැන් මම ඒගොල්ලන්ගෙන් ඇහුවේ දැන් එතෙන්ද ඒගොල්ලන්ගේ හිතර ගිහින් තියෙනවා පින්නන්නේ මෙහෙම කතාවක්. එහෙනම් මේ චතුරාර්ය සත්‍යයේ තියෙන ටික බොහොම ඈතක තියෙන එකක්. අපි සමීපයේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඈතක වෙන කොහේක හරි තියෙන දෙයක් මේක ගන්නට අමාරු අපහසු දෙයක් එතෙන්ට ය아가න්නවත් මේ පුණ්‍ය ශක්තිය හේතු කරගන්න කියලා ඒ වගේ අදහසක් තියෙන්නේ. ඇත්තටම ඔබ විමසුවොත් ඇත්තටම ඔබ විමසුවොත් ඔබට හිතෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ටිකක් වෙන කොතන හරි තියෙන එකක් අපි මේක ගන්න වීරියක් කරන්න ඕන කියන හැඟීමක්ද ඔබට තියෙන්නේ? කතා කරන මාත් එක්ක ඔවුනේ නේද? ඔව්. ඔය අදහ තමයි මේ බොහෝ අයට තියෙන්නේ. බලන්නකෝ ඒතකොට දැන් 2600ක් බුද්ධ ශාසනය කුමක්ද වෙලා තියෙන්නේ කියලා. බෞද්ධය දන්නේ නැහැනේ අපේ මේ පින්වත් පිරිස දන්නේ නැහැනේ චතුරාර්ය සත්‍ය දැන් ඈත්තු හිතන් ඉන්නේ. මේ බොහෝ ඈතක තියෙන දැන් අපි හිතමු කොතන හරි ඈතක තියෙන දෙයක් අපි ලබා ගන්න හෝ වන්දනා කරන්න හෝ යන්න ඕනනේ. අන්න ඒ වගේ ඈත තියෙන දෙයක් ගන්න උත්සාහයක් දරනවා වගේ තමයි මේ චතුරාර්ය සත්‍ය ලබා ගන්නයි කියලා. එහෙම කියලා හිතාගෙන ඔබේ හිතට ගිහින් තියෙනවා මේක ලෙහෙසියෙන් ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. ඒක නිසා පාරමී පුරන්ද මේ වෙන වෙන දේවල් කරන්ද ඒ කරලා දානමාන ආදී සීලාදී කුසල ධර්මයන් කරලා අරමුණු කරන්ද ඒක ලබා ගන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඒක නෙමෙයි පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන ඈතද ඈතක නෙමෙයි ඔබ ළඟ නිතරම තියෙන්නේ කුමක්ද චතුරාර්ය අද අද තේරුම් කරගන්නකො දැන් ඔබටත් මේ ප්‍රශ්නේ තිබ්බනේ ඔබ කල්පනා කරන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ බොහෝ ඈත නෙමෙයි තියෙන්නේ ඈතක් තියෙනවා මේ ඔබ ළඟම ඔබ ළඟම තියෙනවා පින්වත්නි බලන්නකෝ දැන් ඔබ නැකිටිනකොට නැකිටින්නේ චතුරාර්ය සත්‍ය හේතු කොටගෙනයි. යම් කෙනෙකුට දෝෂාරෝපණයක් කරනකොට කරන්නේ චතුරාර්ය සත්‍ය හේතු කොටගෙනයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඔබ කරන සින්දුවක් අහනකොට ඇල්පැන් එකක් ඇල්වතුර එකක් ඕගොල්ලෝ පානය කරනකොට කෑම වේලක් ආහාරයට ගන්නකොට ඒ හැමතැනම තියෙන කුමක්ද කුමක්ද තියෙන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය තියෙන්නේ. එතකොට දැන් අපිට ගැටලුව මොකද්ද? දැන් එහෙනම් අපි සතුව, අපි සමීපේ, අපි ආශ්‍රය කරන, අපි ගනුදෙනු කරන, අපි හිතන කියන දේ තුල තියෙන්නේ චතුරාර්ය සත්‍යය. දැන් හේතුව මොකද්ද එහෙනම් දැන්? තියෙන්නේ දැන් අපි මෙතෙක් වේලා හිතාගෙන හිටි බොහෝ ඈතක තමයි මේක තියෙන්නේ. එතෙන්ට යන්න පාරමී පුරන්න ඕන කියලා නෑ. දැන් කල්පනා කරන්න එහෙනම් ඔබ ළඟ තියෙනවා. දැන් කුමක්ද කරන්න ඕන? දැන් මල් පූජා කරලා දාන දීලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කළා කියලා හරියන්නේ නෑ නේ. දැන් ඔබට කුමක්ද කළ යුතු දේ වෙන්නේ? පින්වත්නි ඔබට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි සමීපව ඇත. එය ප්‍රාර්ථනාවකින්වත් ලබා ගන්නට අනුන්ගෙන්වත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අවබෝධ කළ යුතු දෙයක්. අවබෝධ කරන්න ඕන. ඒක තමයි ඉතින් දැන් ඔබ සමීපයේ තියෙනවා, ඔබ ආශ්‍රය කරනවා, ඔබේ චතුරාර්ය සත්‍ය ධර්මයක ගන්දිනු කරනවා. දැන් ඔබට තියෙන්නේ ඒක චතුරාර්ය සත්‍යය කියලා අවබෝධ කරගන්න ඕන. මේ ධර්මය කියන්නේ පින්වන්නේ හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කර සසර දුකෙන් එතර වෙන්න හේතු වන ධර්මය කියන්නේ කටපාඩම් කරන එකක්ද නැද්ද? දෙන්න උත්තර. කටපාඩම් කරගන්න එකක්ද? ඒ? තාලෙට කියෝ කියෝ යන එකක්ද? ඒ? නෑ එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් ඕගොල්ලෝ දැන් සමහර අය ඇවිල්ලා කියන සායනේ අපි ඊවිරෙද්දත් එක නැගිලා අපි පාලියේ තරම් දන්නේ නැහැ. ඒ නිසා අපිට ධර්මයේ ටිකක් අල්ලගන්න අමාරුයි. බලන්න ඕක එතකොට. ඒගොල්ලෝ කොහෙද? පින පාලි දන්නව නම් හොඳයි. පාලි දැනම නොගත්ත කියලා ප්‍රශ්නෙකුත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ ත්‍රිපිටකයේ මුළු ත්‍රිපිටකයේම පාඩම් නම් හොඳයි. ත්‍රිපිටකයේ කිසිම දෙයක් පාඩම් නැත්තම් ඒත් ඔබ හොඳයි. මොකක්ද එහෙනම් තියෙන්න ඕනේ? පින්නන්නේ මේ ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ඒ ත්‍රිපිටක පොත්වල තියෙන සූත්‍ර දාස් ගානව පින්වන්නේ එක් එක් එක්කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. එක කොටසක් අහපු ගමන් ඒ ඇත්තෝ තමන්ගේ කටයුත්ත සම්පූර්ණ කරගත්තා. දැන් ඔබ සතුව තියෙනවා පින්වත්නි. ඔබට තියෙන්නේ මොකද්ද? පාලි දැනගත්තොත් හොඳයි ඒක දැනගන්න එපා කියන එකක් නෙමෙයි මම කියන්නේ. ත්‍රිපිටකෙත් දැනගන්න තරමට හොඳයි දැනගන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඕව පාඩම් කර කර හිටිය කියලා නම් ඔබට කිසිඳු දහමක් නොලැබෙන බව මතක තියාගන්න. ඔබ මේක නුවණින් මොකද කරන්න ඕන? විමසන්න ඕන. ඔන්න උතෙන්ට එන්න ඕන. ඔබට නුවණින් විමසන්න පුළුවන්කමක් තියෙනවනම් නුවණින් විමස ගන්න ඔබ සතු ශක්තියක් තියෙනවනම් පින්නන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ධර්මය තමයි ලැබෙන්නේ. බලන්න එතකොට ඔබට ධහම ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔබට මේ ධහම් කාරණා දැනගන්න දැකගන්න පින්වන්දි එහෙනම් අපි දැන් අපි සතුව තියෙන ඒ මේ ධර්මයන් අපි දැන් අවබෝධ කරගන්න ඕන. දැන් කියව කියව ඉන්න එකක්වත් වෙන මොනවක් කරගෙන ඉන්න එකක්වත් නෙමෙයි පාඩම් කරගෙන මතකේම දරාගෙන ඉන්නේ දේකුත් නෙමෙයි. මතකේ තිබුණත් හොඳයි. මතකේ දරාගෙන මිනිකක් නෙමෙයි පින්වත්නි. මේක අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වෙන්න. බුදුරජාන් වහන්සේ දේශනා මහණි මම ධර්මය මේ උපමා කරනවා කියන ඔරුවකට වගේ. ඒකට වෙන්න පුළුවන් ඒකට. මහණෙනි ඒක ඈතර වීම පිණිස මිස කරගහගෙන යාම පිණිස නෙමෙයි. එහෙනම් ඔබට තියෙන ඔන්න බලන්න ඒ කිව් එක තේරුනේ. කතා කරන කොමත් එක. දැන් ඒ කිව් එක තේරුනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මයේ කියන්නේ ඔබ හිතන්නකෝ මොකක් හරි ගම්තෙරකින් ඈතර වෙන්න ඕන ඔරුවක් පාරුවක් කියලා. ඒට උපමා කරනවා කියනවා. මහණෙනි ඒ තියෙන්නේ මෙගොඩ ඉන්න කෙනාට ඒ ගොඩට ඈතර වීම පිණිසයි. ඒක කරගහගෙන යනවද? කරගහන් යනවද? නෑ. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඈ? කරගහගෙන කිඩ ගහගෙන යනවා. දැන් අර සූත්‍රය අතනින් එහෙමයි බුදුරජාණන් වහන්සේ තමයි මෙතන මෙහෙමයි මජ්ක්‍ධිම නිකායේ ඒ සූත්‍ර දේශනා මෙහෙමයි දීඝ නිකායේ අතන මෙහෙමයි සේරම දැන් කරගහගෙන ඊතර වෙන පාටක් ඊතර වෙන ලයින් පාටක් දැනෙන්නේ නැහැ. ඊතර වෙන්නේ කොහොමද? දැන් කිව්වට දෙයනේ මේක ඊතර වෙන තේරෙන්නේ නැහැනේ. ඔරුවෙන් නම් නැගලා එහාට ගිහිල්ලා බහලා ගිය බව තේරෙනවා. කොහොමත් ඕක කරගහගෙන යන්නේ නැහැ කියන එකත් ඔබේ යට හිතට හරි තේරෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ඊතර වෙනවා කියන්නේ කොහොමද නේ? ඔබට මම සරල උදාහරණයක් කියන්නම්කෝ. එතකොට ඒක භාවිතා බහුලී කතා බහුල බහුල වශයෙන් පුරුදු කරගත්තොත් ඔබට සංසාරෙ මෙතර වෙන්නත් පුළුවන්කම ලැබෙයි. ඔබ කල්පනා කරන මෙහෙම දෙයක්. දැන් ඔබට ද්වේෂ සිතක් ආවා. දැන් ද්වේෂ සිතක් පහළ වෙච්ච වෙලාවල් නැද්ද ජීවිතේ? කතා කරන්න මාත් වෙන විතරක්. තියෙනවද නැද්ද? තියෙනවා. ඒ ද්වේෂ සිතක් පහළුණ වෙලාවක ඒක හොඳයිද නරකයිද? නරකයි. ඒක දුකයිද සැපයිද? ඒක සතර පවතින හේතු වෙනවද? සතර නවතින හේතු වෙනවද? සසර පවතින හේතුන. පවතින හේතුනත් දුකට හේතුනත් නරකට හේතුනත් ඒකම ක්‍රියාත්මක කරන්නද ජීවිත වැඩිපුර කතා කරන්න කරනවා. එතකොට ඔබ බුද්ධිමත්ද නැද්ද? ඔබම හිතන්න. එතකොට බලන්න වින්නන්නේ ඒ දේම අපි කරනවනේ. නේද? එතකොට අපි ඉල්ලන්නේ දැන් කුමක්ද? අපිට ප්‍රශ්නයක් තේරෙන්නේ නැද්ද? දැන් අපි බලාපොරොත්තු කැමැතිම දැන් ඉස්සරලා එවන් ඕගොල්ලෝ කියන්නේ අපි ඊතර වෙන්නේ කැමැති කියලා. දැන් ඊතර වෙන්නද නතරම වෙන්නද කැමැති? නිකන් ඊතර ඊතර වෙන්න නේ නතර වෙලා ඉරිලම ඉන්න නේද කැමැති? කතා කරන්නේ. එහෙම වැඩ නේද කරන්නේ? එහෙම එරෙන ගමම්ම කියනවා ඊතර වෙන්න ඕන කියලා. ඒකත් අහිංසක අහිංසක ප්‍රාර්ථනා විතරයි. කවදාකවත් ඉටු වෙන්නේ ඉටු වෙන්නේ නැති දෙයක්. එතකොට දැන් අන්න එහෙනම් ඔබ කල්පනා කරන්න ඔබේ සිතට පහළ වුණා ද්වේෂ සිතක්. කුමක් හෝ දෙයක් අරන් බෑ කියනවා. දැන් පහළ වුණාට පස්සේ ඔන්න ඕකේ ඔබ ගහගෙන යනවා. ඔබ සරලව හිතනවා දැන් ඔන්න ඔතනින් එතර වෙන්න ඔබට ඕන. මම මේ සරල සරල උදාහරණයක් කියන්නේ ඊට එහා ගැඹුරු ගැඹීර දෙයක් තමයි සසරෙන් මෙතර වෙනවා කියන එක. දැන් මේ සසරෙනුත් එතර වෙන්න ඔබට මේක උපයෝග කරගන්න පුළුවන්. ඔන්න ඔබට දේශිතක් ආව කුමන හෝ දෙයක් අරඹයා. ද්වේෂිත ආවට පස්සේ දැන් ඕකේ ගහගෙන යන්නේ නැද්ද? ඕගයක් විදියට අහුවෙලා ගහගෙන යන්නේ නැද්ද? දැන් ඒ සිතිවිල්ලම පවත්ත පවත්ත ඒ ඒ ඒ හිතම පවත්තන්නේ නැද්ද දිගටම? ඒකටම අනුකූල විතර්ක පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. එතකොට ගහගෙන යෑමක් නෙමෙයිද වෙන්නේ? ගහගෙන යෑමකට. දැන් ඔන්න ඔය අවස්ථාවේ ඔබට පුළුවන් නම් ඔතනින් එගොඩට පැන ගන්න. ඔය හිත පාස් කරලා වෙන හිතකට යන්න පුළුවන් නම්. හොඳයිද නරකයිද? එතනම ditthදම වේදනීය වශයෙන් මෙතනම සංසීමක් නැද්ද? මෙතෙන්දිම දුකෙන් යම් ප්‍රමාණයක අත්මිදීමක් නැද්ද? නැද්ද? කතා කරනවත් එක තියෙනවනේ. දැන් අන්න ඔබට द्वेषිතක් ඇවිල්ලා ඔබේ द्वेषසිතම द्वेषසිතෙන් ඔබ යටපත් කරලා තියෙනකොට. දැන් අන්න द्वेषයෙන් ඔබ යටපත් කරලා. ඔබ යටපත් වෙලා द्वेषයෙන් තියෙනකොට ඔබ දැන් ක්‍රියාත්මක වෙන්නේ द्वेषයට ඕන විදිහටයි. නපුරු වචන කියයි මූණ රැලි ගහයි මූණ කළු කරයි නේ ඒ ඒ දේවල් ඉතින් ඒවයි ක්‍රියාපටිපාටියන් දන්නව නිතරම පුරුදු කරන්නේ ඕනේ එතකොට ආන්න බලන්නකෝ ඒ අවස්ථාවේ ඔය දුකෙන් එතන දැන් ඔබට හිතක් ආවනම් පින්නවනේ දැන් ඔන්න කල්පනා කරන්නකෝ ඔබට පහළ වුණා නම් මෙන්න ධර්මය කුමක්ද කුමක්ද ධර්මය කියන්නේ එහෙනම් දැන් ඔබේ සිහියට ආවනම් මට දැන් මේ ද්වේෂ සිතක් ඇවිත් තියෙන්නේ හැබැයි සිහිය තියෙන්න ඕන. ද්වේෂ සිතක් ආවා. දැන් ඊළඟට නුවණ තියෙන්න ඕන. දැන් නුවණින් කල්පනා කරනවා කුමක් අරඹය ආවද මේක. නේ? දැන් උන් සිහි කල්පනා කරනවා අපිට කවුරු හරි කියපු දෙයක් මේ කනහා සම්බන්ධ වෙලා ආයතන ස්පර්ශ වුණා ස්පර්ශය වෙච්ච දේ මේන දැන් මනසින් මන ආයතනෙන් මන ආයතන තුල ස්පර්ශ වෙලා දැන් මනෝ ධාතුව තුලින් අපිට ක්‍රියාත්මක කරලා දිගින් දිගට දෙනකොට අපි දැන් ඒක සිහි කල්පනා කරනවා. එහෙම හිතනකොටම අන්න දැන් ඔබට තේරුණා මේ ආයතන ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. දැන් මේ ආයතන ස්පර්ශය නිරෝධයි. ස්පර්ශ නිරෝධයත් නැති වෙලා. ඒ shabdයත් නැති වෙලා. එහෙත් මට තව මේ shabdේ ඇහෙනවා කියන හිතවත් පහල කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ධර්මයයි ඔබ උපයෝගී කරගත්තේ. එතකොට ඒක උපයෝගී කරගන්නකොටම ඒ ඒ මොහොතේම ඒ द्वේෂසිත ඒ මොහොතම නෑ. දැන් ඔබට තරහසිතක් ආපු වෙලාවට සිහිය තිබුණොත් තරහසිතක් ආව කියලා ඒ මොහොතෙන්ම නැති වෙනවා කියන පින්වත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පියපු ඇස් දෙකක් අරින වේගෙන්ම නැති වෙනවා කියනවා. නම් මේ ඒ කියන්නේ පියපු ඇස අරින වේගෙන් අරපු ඇහක් පියන වේගෙන් ශක්තිමත් පුරුෂයෙක් නමපු අතක් දිගහරින තරම් වේගයෙන් ඒ හිත නැති වෙනවා කියනවා. එතකොට බලන්න ඒ සිත නැති වුණා කියන්නේ අන්න දැන් ඔබ එතන එතනින් ඈතර වුණා. එතනින් ඈතර වෙන්න ඔබට ප්‍රයෝගී උනේ ඥාතියද? අම්මා තාත්තද? බිරිඳද? දූ දරුවෝද? සල්ලි ටිකද? රැකියාවද? කිසිම එකක් නෙවෙයි ඔබට පිහිටුනේ මොකක් කුමක්ද? ධර්මයයි. අන්න බලන්න ධර්මයයි. ඔබ තවදුරටත් බුද්ධිමත් නම් ඔබ තවදුරටත් නුවණින් විමසලා මේ පාඩම් කරලම කියන එක නෙමෙයි නුවණින් විමසලා තියෙනවා ඔබට හසු වෙනවා. කොහොමද දැන් ඔන්න ඔබ කල්පනා කරනවා මට දැන් द्वेषසිතක් පහළ වුණා. දැන් द्वेषසිත දැන් ඔබට द्वेषසිතක් පහළ වුණා කියන්නේ චතුරාර්ය සත්‍යයයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක සත්‍ය වශයෙන් අවබෝධය අවබෝධ නැහැ. අන්න දැන් අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න දැන් ඔබට පුළුවන් ඉතින් චතුරාර්ය සත්‍ය ඉස්මතු කරගන්න. කොහොමද? ඔන දැන් දේශිතාව කියනකොටම දැන් කල්පනා කරන්න ඇත්තට මේක දුකයි නේද? දේශිත පහළ වුණ වෙලාව දුකයි නේද? කතා කරන මාත් එක. දුකයි. ඒක දුකයි. එහෙනම් දේශසිතක් පහළ වුණා ඒ කියන්නේ දුක්ඛ සත්‍යයි. එතෙන්දී දුක ඇති උනේ ඇයි? ඔන්න දුක් සමුදය සත්‍යනේ. අන්න දැන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය. ඇයි දුක ඇති උනේ? ඇයි ඒක අර ස්පර්ශ වීම නිසා. ස්පර්ශ වීම කියලා කියන්නේ තණ්හාවෙන් ඒක උපාදාන කරගත්ත නිසා. ආන් එහෙම උපාදාන කරගත්ත නිසා නැවත නැවත ඒක මෙනෙහි මෙනෙහි වෙනවා. වෙනවනේ ඇහැ දැන් කනට ශබ්ද ඇහුණා. දැන් කන නිරුද්ධයි. දැන් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මනස. ධම්මායතනේ. දැන් එතනින් මේක සිහි කරනවා. අරය බැන්නනේ. එයා බැන්නනේ කියලා දැන් ඔන්න සිහි කරනවා. දැන් එතකොට එහෙම හිතන්න හිතන්න දැන් කුමක්ද කරන්නේ? තණ්හාවෙන් ඒක අල්ලගෙන උපාදාන කරනවා. දැන් අන්න එහෙනම් ශබ්දය ඇහුණු ස්පර්ශයේ දුකයි ස්පර්ශ සමුදය කියන්නේ මනෝ ධාතු 35 නැවත නැවත ඒක මෙනෙහි කරන එක ඒ දුක ඇතිවීමයි අන්න දැන් දුක ඇතිවීම සමුදයයි දැන් දුක නැති කරන්න දැහැටි දැනගන්න ඕන නැති කරන මාර්ගය දැනගන්න එහෙනම් දුක නැති කරන්න නම් අර ස්පර්ශ සමුදය නැවත නැවත මෙනෙහි කිරීම නතර වෙන්න ඕන නැවත නැවත මෙනෙහි කිරීම නතර කරන්නා වූ මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි එහෙනම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් අන්න බාහිර ආයතන ආයතන ස්පර්ශ වුණා දුක්ඛ සත්‍යයයි ධම්මායතන තුල නැවත නැවත ඒක ස්පර්ශ වෙලා මනෝ ධාතුව තුල ක්‍රියාත්මක වෙනවා සමුදය සත්‍යයයි ඊට පස්සේ නිරෝධය කියන්නේ දැන් එහෙම ස්පර්ශ වීම සමුදය නැති වෙනකොටම නේ සමුදය නැති වෙනකොටම නිරෝධයයි ශාත් වෙන්නේ සමුදය කියන්නේ ඒක ඇතිවීම අවබෝධ වෙනකොටම ඇතිවීම අවබෝධ කරගන්නකොටම සනසීමයි ලැබෙන්නේ නිරෝධයයි ලැබෙන්නේ ඇතිවීම අවබෝධ කරගන්න ක්‍රියාමාර්ගය තමයි මාර්ගය කියලා කියන්නේ. දැන් ඔක් කිව්වට තේරුන්නේ නැහනේ. එහෙනම් දැන් කෙනෙක් බැඳ කියන්න. බැඳ කියනකොට දැන් ඕක දැන් කනට ස්පර්ශ වෙනව නේද? ස්පර්ශ වුණා. රයිට් දැන් දැන් ඔක් කියන එක තේරුණයි. දැන් මේ ප්‍රායෝගික ක්‍රම මේක ප්‍රාය අහලා අහලා දැන් කම් පිරලා තියෙන්නේ. මේ ප්‍රායෝගික කරන්න. නැත්තම් මේක කොහොමවත් වැඩක් නැහැ මේ ධහම. ප්‍රායෝගික කරන්න නැත්තම් ඔබේ ලැබෙන්නේ නැහනේ. මෙතනින් අහනවා අනේ හරි හොඳයි. ෂෝක් නැකිට්ටා ගියා. ඉතින් ප්‍රශ්නයක් ආපු තැනකදී බෞද්ධද කියලා දැනගන්නත් බෑ. පන්තිල් පදයක් රකින්නද කියලා දැනගන්නත් බෑ. අර විදියටම පෙර විදියටම ක්‍රියාත්මකයි. ඊට පස්සේ හැන්දෑවට බුදුන් වැඳලා සසර දුකේ කියන්න. ඊතර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුම වැඩක් නෙමෙයි මේක. ඉතින් ඒ මේ අම්මලා දැන් කළු කොණ්ඩේ සුදු වෙනකම් ප්‍රාර්ථනා කරපු දේ හැටියට ඉතින් ඉවරම වෙන්න ඕන. පින්නනි මේ ධහම කියන්නේ අවබෝධ කරන දෙයක්. එච්චරයි. දැන් උන් නැවත වතාවක් මේ කල්පනා කරන ප්‍රායෝගික කරගන්න. අද ඔබට හරි වටි ඒක හිතාගන්න පුළුවන්කම ලබන. පින්නවන්නේ ඔබට ද්වේෂ සිතක් ආපු වෙලාවක් මතකයි නේද? නැත්තම් අද ප්‍රායෝගික කරන්න ගෙදර ගිහිල්ලා හරි ද්වේෂ සිතක් ආව කියන්නේ අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔබට බැන්නා. බැන්න කියනකොටම ඒ ශබ්ද තරංග දැන් ඒ ඒ ආරම්මණේ ඇවිල්ලා ගැටෙන්න එපයි ඔබේ මේ බාහිර ආයතන කන කනහරහා එතකොට එතන ස්පර්ශය ඇති වෙනවනේ ඒක දන්නව නේද ස්පර්ශය ඇති වෙනවා ආන්න එහෙනම් ඒ ස්පර්ශය කියන්නේ පංච එතන ස්පර්ශය කියන්නේ පංච උපාදානස්කන්ධයේ පහළවීමයි හරිනේ දැන් ඔන්න එතන ස්පර්ශය ඇති වුණා දැන් එතකොට ස්පර්ශය එතන ඇති වුණා කියන්නේ පින්වත්නි කනයි ශබ්දයයි සෝත විඥානයයි. තින්නම් සංගති පස්සෝ. ඒ තුන් දෙනාගේ ස්පර්ශය තුනයි. ඒක තුව ස්පර්ශයයි. දැන් කනට පුළුවන් වෙන්නේ ශබ්දය ශබ්දය අහන්න. දැන් මොකක් හරි ඒ පළමු ශබ්දය ඇහුණා. ඇහෙන්නේ කනට. කවුද බැන්නේ ඇයිද බැන්නේ මොකද බැන්නේ කියන ඒ ටික හිත ඒ ටික දැන් බයිනකොට මේ ටික ඔබට හිතෙන්නේ නැද්ද කතා කරන්නේ හිතෙනවද නැද්ද? ඒ ටික හිතෙන්නේ කනින්ද? නැගේ ඒක හිතෙන්නේ ඒක කොහෙන්ද? දැන් පළමුව බයින શબ્දය ඇහුණ කොහටද? කනට. දැන් ඊට පස්සේ කල්පනා කරනවා දැන් කවුද බැන්නේ? මොකක් නිසාද බැන්නේ? ඇයිද බැන්නේ? එයා වෙනද බනින්නේ අද මොකද බැන්නේ ඔය ඔය වගේ උත්තර එනවනේ කට්ටක් ගාලා විතර්ක එනව නේද නේ? එහෙම එනවනේ. එතකොට ඒ ටික හිතෙන්නේ කොහටද? ඒ ටික හිතෙන හිතට. කනට ශබ්ද ඇහෙන එක විතරයි. අර ටික හිතන ටික නේද? සිතන්නේ කොහෙන්ද? සිතන්නේ සිතෙන්. එහෙනම් දැන් කනට ඇහෙනකොටම කන ඉපදුනා, කන මැරුණා, දැන් හිත ඉපදුනා. දැන් ඇහෙනකොටම හිතෙන්නේ නැද්ද? එහෙනම් තේරෙන්න එපාද දැන් මොනතරම් වේගෙන් ආයතන ක්‍රියාත්මකද කියලානේ. දැන් එහෙනම් බාහිර ආයතන ස්පර්ශුණා ස්පර්ශුණ ගමන්ම පින්නන්නේ බාහිර ආයතනට පුළුවන් ස්පර්ශ කරන්න විතරයි. ස්පර්ශ කරා ස්පර්ශ වුණ ගමන්ම නිරෝධයි. නැති වුණා. ස්පර්ශ වුණ ගමන්ම නැති වුණා. හැබැයි මේ සංඥාව ගිහින් තියෙනවා මනෝ ධාතුවට. ඒ සංඥා මනෝ ධාතුවට ගියා. දැන් අර මනෝ ධාතුව තුල ඔන්න දැන් ඒකේ විපාකේ එනවා. දැන් ඊට පස්සේ මනෝ ධාතුව තුල දැන් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? දැන් අන්න කල්පනා කරනවා. අරක දැන් අල්ලගත්තා. වෙනද නම් මහත්තයෙ එහෙම කියන්නේ අද මොකද දැන් ඔන්න තණ්හාවෙන් උපාදාන කරගෙන තියෙන්නේ මොකද එහෙම කිව්වේ කොහොමද කිව්වේ දැන් මෙනෙහි කරනවා දැන් එතකොට ඔය මෙනෙහි කරන්නේ අන්න දැන් අර බැන්න කියලා ඇහුණු එකම සැපද දුකද දැන් ඕක ස්පර්ශ වෙනකොටම වේදනාවක් තියෙනවනේ සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා දැන් ඒක දැන් බැනීම කියන එක ඇහෙනකොටම සැප වේදනාවද දුක් වේදනාවද අදුක්කම සුඛ වේදනාවද දුක් වේදනාව. එහෙනම් මතක තියෙන දුක් වේදනාව කනුසේ ධර්මය ද්වේෂයයි. එතකොට දැන් ඔබට ද්වේෂිත ඇවිත් තියෙන්නේ. ඒකම දුකයි. දැන් එහෙනම් ඒක දුකයි. දැන් මේ දුක ඇති වෙච්ච පණිවිඩේ ගිය සංඥාව කොහටද ගියේ? ධම්මායතෙන්ට. දැන් එතනින් මෙනෙහි කරන්නේ නැද්ද දැන්? විතර්ක පහල කරන්නේ නැද්ද? ඇයිද මහත්ය බැන්නේ? මොකද බැන්නේ කියලා එහෙම හිතන්නේ නැද්ද? හිතනවා. එතකොට දැන් එහෙම හිතනවා කියන්නේ දැන් අර දුකට හේතු වෙච්ච දේම නේද මේ දැන් හිතන්නේ? කතා කරන්නේ. ඔව්. එහෙනම් ඒ කියන්නේ සිහි කරන්නේම කුමක්ද? තේරුන්නේ නැහැ. තේරුන්නේ නැනේ. දැන් මට කියන්නකො සිහියෙන් සිහියෙන් ඉන්න. දැන් මට කියන්න මෙහෙම දැන් ආයතනයක් දැන් කවුරු හරි බැන්න කියන්න බයින්නකොට බාහිර ආයතන ස්පර්ශුණානේ. ඒ ස්පර්ශ වීමම දුකයි නේද? දැන් ඒක එතනින්ම නිරුද්ධ වෙනවා කිව්වනේ මං. නිරුද්ධ වුණා. නමුත් නිරුද්ධ වෙච්ච පිළිවෙල සංඥාව නම් ධම්මදා මනසට ගියා. ධම්මායතෙන්ට ගියා. දැන් කනට පුළුවන් ශබ්දය අහන්න විතරයි කනට බෑ හිතන්න. කනට බෑ කවුද බැන්නේ කියන එක දැනගන්න. එතකොට හිතෙන් නේද දැනගන්නේ? හිතෙන් දැනගන්නවා. එහෙනම් එතකොට මෙතනින් අයින් වුණා දැන් වෙන තැනක ක්‍රියාත්මක වෙනවා. දැන් එහෙනම් කනට ශබ්ද ඇහි ඇසීමම දුකයි. දැන් හිතෙන් ධම්මායතනෙන් දැන් ඒ ඇහුණු දේ නැවත නැවත නැවත නැවත මොකද කරන්නේ? මෙනෙහි කරනවා ආවර්ජණය කරනවා දැන් මේ ආවර්ජණය කරන්නේ කුමක්ද දැන් අර දුකම වෙච්ච දේ නේද දැන් ඇහුණු දේ දුක වුණා නේද ඒ දුකම අදාළ එක නේද දැන් මේ හිතන්නේ වෙන දෙයක් නෙමෙයි නේද එහෙනම් දුකම නේද දැන් මේ මෙනෙහි කර කර හිතන්නේ දැන් ඒ දුකම හිතන අතර දැන් ඔබ මොකද කරන්නේ කඳුළු සලනවා එක එක දේවල් ක්‍රියාත්මක කරනවා රොවනවා අඩිබිම ගහනවා දැන් ওই දේවල් කර කර දැන් මොකද්ද මේ දුකම නේද දැන් එතකොට එයාට ඇයි දැන් කනට ඇහුණු එක එතනින් අතහරින්න පුළුවන් වුණා නම් එයාට යම් පිහිටක් තිබ්බා. දැන් මනසට ගිහිපේ ප්‍රශ්නකුත් නෑ ධම්මායතනින් අතහරින්න පුළුවන් නම් ඒත් හොඳයි. එතනින් අතහරින්නේ නෑ. දැන් එයා මොකද කරන්නේ? මම කැමැතිම දුකටයි කැමැතිම දුකටයි කිය කිය මොකද කරන්නේ? ආඩනවා නේ. කැමැතිම දුකටයි කැමැතිම සසරටමයි කැමැතිම මේ ජරා ව්‍යාධි මරණ වලටයි කිය කිය මොකද දැන් කරන්නේ? එයා අරකම නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ කරන්නේම සැපද දුකද? දුකමයි. ඒ කියන්නේ ද්වේෂ ද්වේෂසිතම නේද පෝෂණය කරන්නේ. එයා ද්වේෂසිතම දැන් සමහරට ඔන්න හවස වෙච්ච ගමන් රැයට කන්නේත් නෑ. මේ එතෙන්දී අර ද්වේෂසිතම පෝෂණය කර කර පෝෂණය කර කර යනවා. එහෙනම් අන්න බලන්නකෝ දුක තමයි බාහිර ආයතන ස්පර්ශ වීම. ධම්ම ධාතු තුල ඒක ක්‍රියාත්මක වීම දුක ඇතිවීම. දැන් අරකමනේ ඇති කරන්නේ. ඒකම තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් දැන් උණු දුක ඇති වෙන එක සමුදය සත්‍යයයි. අරක දුක්ඛේ සත්‍යයයි පළමුව කනට ඇසීම දුක්ඛ සත්‍යයයි ධම්ම ධාතුව තුලින් නැවත නැවත ධම්ම ධාතුවයි මනෝ ධාතුවයි මනෝ විඤ්ඤාණ ධාතුවයි ඒක ස්පර්ශ කළා ඒකින් නැවත නැවත ආවර්ජනය කිරීම සමුදය සත්‍ය සමුදය කියන්නේ දුක ඇති කරනවා අන දුක ඇති කරනවා දැන් දුක ඇති කරන එක නැති කරගන්න පුළුවන් වුණොත් Nirodhayai ඒ නැති කරන ක්‍රමය මාර්ගයයි කියන එක තේරෙනවද තේරෙනවද එතකොට එහෙනම් දැන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය තේරෙනවද ඒ දෙක තේරුණේ. දැන් ඔබ සමුදේ සත්‍යයට කැමතිද? සමුදේ සත්‍යයට කැමතියි කියන්නේ කැමති කුමකටද? කැමති කුමකටද? දුකටමයි. එහෙනම් දැන් ඔබ දුකට කැමති නැත්නම් සමුදය ප්‍රහාණය කරන්න ඕන. අපේ දුකට කැමති නැහැ කියලා නොසිතින්දලා හරියන්නේ. එහෙම හරියන්නේ නැහැ. දැන් සමුදය ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න ඕනේ ඔබ. අපි කියන්නේ ප්‍රහාණය කරන්න. ප්‍රහාණය නෙවෙයි. අන්න දැන් ඔබ එතන අවබෝධ කරගන්නකොටම ඉබේම ප්‍රහාණය. දැන් එතකොට ඒක ප්‍රහාණය වුණාම කියන්නේ දුක දුක කතා කරන්නේ. දුක නැති වුණා. ඇයි දැන් දෙයනේ දැන් කනට ඇසුණු ශබ්දය එතනින් ඇසුණ එතනම නිරුද්ධයි. ඒත් දැන් මනස තුලින් හිතෙනවා තවම ඇහෙනවා කියලා හිතෙනවා කියන්නේ දැන් දුකම සිහි කරනවා දුකම සිහි දැන් ඔබේ සිතට සිහිය ඔබේ සිතට නුවණ එතෙන්ද යන්න දැන් ඔබ කල්පනා කරනවා දීන්න මමම නේද මේක සිහි කරලා මමම හිතලා මමම දුකටපත් වෙනවා නේ එහෙම කියලා හිතනකොට දැන් එහෙම හිතලා නුවණිනුත් විමසුවොත් මේක බාහිර ආයතන ස්පර්ශ වෙලා එතනම නිරුද්ධයි එතනින් දැන් මනෝ ධාතුවට එන්න දෙයක් තිබුණේ නැහැ නැත්තේත් නැහැ ඇත්තේත් නැහැ ඒ වුණා තාම මට ඒක සිහි කල්පනා වෙනවා කියලා කල්පනා කරගත්තා නම් අන්න එතකොට ඔබ ඒ ගැන තියෙන ඇල්ම අඩු වෙනවා තණ්හාව අඩු වෙනවා තණ්හාව අඩු වෙනවම කියනකොට Nirodha සාත් වෙනවා. Nirodha සාත් වෙනවා කියන්නේ සැනසීම ලැබුණා. සැනසීම ලැබෙනවා කියන්නේ ඒ ලැබෙන මග තමයි කුමක්ද? මාර්ගයේ මාර්ගය ලස්සනම දුක්ඛ Nirodha ගාමිනී ප්‍රතිපදාව. අන්න බලන්න. දුක නිවෙන මග. දැන් දුක ඇති වෙන දැන් ඔබ දන්නේ කොහොමද? දුක නිවෙන මගද දුක ඇති වෙන මගද? ඔබ නිතර නිතර ට්‍රේනින් කරන්නේ මොන මගද? දුක ඇති වෙන දැන් බාහිර ආයතන ස්පර්ශ වුණා. දැන් ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ආයතන ආයතන ස්පර්ශ වෙච්ච එක දැන් ධම ධාතුවෙන් නිතර නිතර මෙනෙහි කරනවා. දැන් මේ මෙනෙහි කරන්නේම දුක ඇති වෙන මග, සසර ඇති වෙන මග. මේ සසර ඇති වෙන්නමයි. සසර දිගු වෙන මගමයි ඔබ හිතන්නේ. එහෙනම් දුක්ඛ නිරෝධය නෙමෙයි. දැන් ඔබට දුක්ඛ නිරෝධය දුකෙන් එතර වෙන්න, දුකෙන් ඉවත් වෙන්න නම් දැන් ඔබට තියෙන්නේ ආන්න ඒක අවබෝධ කරන්න. කොමක්ද අවබෝධ කරන්න ඕන? දුක්ඛ සත්‍යය පිරිසිඳ දකින්න. දුක්ඛ සත්‍යය මේක දුකයි කියලා පිරිසිඳ දකිනකොටම දුකට තියෙන තණ්හාව දුකට තියෙන ඇල්ම නැති වෙනවා. දුකට තියෙන ඇල්ම නැති වුණාම කියන්නේ සමුදය ප්‍රහාණය වුණා. සමුදය ප්‍රහාණය මේ පින්නොනි මේක එකම සිතක එක්වරකම එක විටම හටගන්න එකක්. දැන් මේ හතර විටින් විට ඔබට ට්‍රේනින් කරන එකක් නෙමෙයි. දුක වෙනම පිරිසිඳ දකින්න සමුදය වෙනම ප්‍රහාණය කරන නිරෝධය වෙනම සාත් කරන්න මාර්ගය වෙනම වඩන්න. එහෙම වඩන්න ගිහිල්ලා කරගන්න ප්‍රායෝගිකව බෑ අමාරුයි. ඔබට තියෙන්නේ දුකයි කියලා පිරිසිඳ දකින්න විනානි දුකයි කියලා ඔබ පිරිසිඳ දකින්නකොටම අර බලන දුකයි කියලා පිරිසිඳ දකින්නකොටම දෙයනේ ඒකට තියෙන ඒක තණ්හාවෙන් ඇලුම් කරනවද? තණ්හෙන් ඇලුම් කරනවද? දුකයි කියලා පිරිසින දකින්න සිත පහළ වෙනකොටම තියෙන ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වුනාම කියන්නේ දුක නැති වුණා. දුක නැතිවීම පිණිස කරපු මාර්ගය තමයි අර දුක්ඛ සත්‍ය මේක දුකයි කියලා දැනගන්න, දැකගන්න එකමයි. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒක තමයි සීල සමාධි ප්‍රඥා. ඒක තමයි සමත විපස්සනා කියන්නේ. ඒක තමයි ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ. ඔන්න බලන්න. මේක එකම සිතක එක් විටක හට ගන්නවා. නිසා ඔබට පුළුවන් නම් දැන් තියෙන මෙච්චරයි ද්වේෂිත කටගත කියන්නේ ආන්න චතුරාර්ය සත්‍ය විදිහට ගල්පන්න පුළුවන් නේද? පුළුවන් දෙවරිද? දැන් එහෙනම් ඔබ නිතර නිතර චතුරාර්ය සත්‍ය මේක සත්‍ය ධර්මයේ විදිහට අවබෝධ කරන්න තියෙකයි ප්‍රශ්නේ. දැන් අවබෝධ කරන්න. දැන් ඔබට මේක පටිච්චසම්පන්න විදිහට පුළුවන්. දැන් ද්වේෂසිතක් ආවා. එහෙනම් ආයතන ගැටුණා. ඒ කියන්නේ ගැටුණ නිසා සබ්දයක් හටගත්ත බයින සබ්දයක්. හේතු ඵල දහම. හේතු නිරුද්ධ නම් ඵලය නිරුද්ධයි. බලන්නකෝ. හේතුඵල දහම. දැන් ඔබට ඔන්න දැන් දැන් තේරෙනවද මම මේකකින් එකකින් කතා කරා ඒක දෙයක්. දැන් ඔන්න ඔබට මොන හරි විදිහෙන් ද්වේෂිතක් ආවොත් ඔතනින් ඔය සිතෙන් ඈතර වෙන්න පින්වත්නි මේ ධර්මයේ ප්‍රයෝග කරගත්තොත් බලන්නකෝ අන්න ධර්මයේ ඔබ ප්‍රායෝගික අන්න ධර්මයේ ප්‍රයෝගී කරගත්තා. අන්න දැන් ඔබ එතනින් ඈතර වුණා. ඒ සිතෙන් ඈතර වුණා. ඔබට ඒ වගේම රාගසිතක්, කුඩුකේඩු හිතක්, iriසියා සිතක්, පලිගන්න සිතක් එහෙම එනකොටත් අන්න උපයෝග කරගන්න. පින්නොදී දැන් ඔබ හිතන්නේ හැම මොහොතෙම අපි චතුරාර්ය සත්‍ය ගන්න ඕන. දැන් ඔබට අවශ්‍ය වෙන අපි හිතමු දැන් අපිට අවශ්‍යයි ඇල්පැන් එකක් පානය කරන්න. ඇල්පැන් එක පානය කරන්න ඕන. ඒ නිසා දැන් අපිට ඒ ඇල්පැන් එක නැති නිසා දැන් අපිට මොකද වෙන්නේ දුකක් තියෙනවා. ඇල්පැන් එක පානය කරන්න ඕන. ඒක දුකයි. ඊට පස්සේ ඒ දුක නැති කරන්න මොකද කරන්න ඕන? ඇල්පැන් එකත් හානිය කරන්න ඕන. එහෙනම් ඊට පස්සේ කරන්න තියෙන මොකද එන්නේ? ඇල්පැන් එක නැති එක දුකයි. ඇල්පැන් එකක් ගන්න ඕන. අරගෙන ඒ දුක නැති කරන්න ඇල්පැන් එක පානය කරන්න ඕන. බලන්න මේ තියෙන චතුරාර්ය සත්‍යය. ඔබ ඇල්පැන් එක පානය කරනවා කියන්නේ චතුරාර්ය සත්‍යයයි. ඊට පස්සේ තේක පානය කරනවා කියන්නේ චතුරාර්ය සත්‍යයයි. කුස බඩගින්නට කැම් වේලක් ගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය. ඔබ නුවණින් විමසන්න. බඩගිනි දුකයි. ඒ දුක නැති කරන්න කොහොමද? ආහාරයක් හොයා ගන්න ඕන. එහෙනම් ආහාරය ගත්තා. ආහාර සොයා ගත්තා. දැන් ගත්තට හරියන්නේ නැහැ. දැන් ඉති කරන මගක් තියෙන්න ඕන. මාර්ගයේ තම ආහාර ටික කන්න ඕන. සයනාන්තර මන්නම් වළඳන්න ඕන. අන්න. එතකොට ඒ දුක නැති වුණා. හැබැයි ඒක නැතුනේ කියලා සදානම දුක නැති වෙන්නේ මේක නුවණින්ම අවබෝධ කරන්න ඕන. පළනු පිළිඳි අපි අතප්පයන් නමන්නේ දිග හරින්නෙත් එහෙමයි. හැම කටයුත්තක් කරන්නෙත් එහෙමයි. එහෙනම් චතුරාර්ය සත්‍ය ප්‍රාර්ථනා කර කර හරියන්නේ නෑ. අහන, දකින්න, දැනෙන්න, දැනගන්න සෑම අරමුණකම අපිට තියෙන්නේ චතුරාර්ය සත්‍යයයි. අපිට ඇයිද අවබෝධ නොවන්නේ? නුවණින් විමසන්නේ නැති නිසායි. නුවණින් නොවිමසන නිසායි අපි ඈත තියෙන දෙයක් කිය කියා අනේ මේ පතපතා පතපතා යනවා. ලැබෙයිද? ලැබෙයිද? එහෙම ලැබෙන්නේ ඔන්න බලන්න දැන් එතකොට දැන් ගොඩ දෙනෙක් අපින් අහන එකක් තමයි මම මේ උත්තරය උත්තර වශයෙන් දුන්නේ බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලට. වෙන ගොඩ දෙනෙක්ම කතා කරන්නේ එක්ක පාලි දන්නේ නැහැ, එක්ක ත්‍රිපිටකය දන්නේ නැහැ, එක්ක අකුරු දන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට මේක ප්‍රයෝජන කරගන්න බෑ කියලා. දැන් දැන් බලන්න ප්‍රයෝජන කරගන්න බැරිද? පුළුවන් නේ. ඔය කිව්වට තුල නැද්ද විශාල ධර්ම ධර්මයක් නැද්ද? තියෙනව පින්වත්. ඔය සූත්‍ර 18 1000කට ආසන්නව දේශනා කරපු ටිකේ 15000කට එහා වගේ තියෙනවා ওই ටික. ඉතින් ඔන්න බලන්නකෝ. ඔබට තියෙන්නේ ලොකු දේවල් දැනගෙන ඉන්න එක නෙවෙයි මෙන්න දන්න කාරණා මේ කාරණා පුරුදු කරන්න පින්වත්නි. පුහුණු කරන්න. හැබැයි ඒ වගේම මේක ප්‍රායෝගික වෙන්නම ඕන දැනගන්න ඕන දැක ගන්න ඕන. දැන් අපි දුමු කෙනෙක් කියයි ද්වේෂ සිතක් ආවොත් ඒ සිත අයින් කරන්න. ඒ සිත වෙන මොන හරි කරන්න කියලා කියයි. නමුත් ඕක දැනගත්තට හරියන්නේ නැහැ. දැකගන්න එපා. දැන් ඔන්න ඔබ ප්‍රායෝගික කරන්න කිව්වොත් අදම බලන්න ඔබට ද්වේෂිත කවුරු හරි බැනපු වෙලාවක දැන් ඔය සිත යට කරගන්න උත්සාහ කරන්නකෝ. ඔය සිත ප්‍රහාණය කරගන්න උත්සාහ කරනවා. දැන් ප්‍රහාණය කරන්න කියලා වචනේ කිව්වට පින්වන්නේ ඔබට ආපු ද්වේෂිත ඔබ ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. ද්වේෂය ප්‍රහාණය කළ යුතු නැහැ. ඔබ එතන නුවණින් සිහියෙන් ඉන්න විට ඔබට නිවැරදි දැක්ම යථා භූත ඥාණයට එනකොටම ඒක අවබෝධ වෙනකොට අරක එතනම එතනම Nirodhayi. සමුදය තුලම Nirodhe වෙලා තියෙනවා. ඒක දැන දැක ගන්නකොටම අන්න බලන්න හරිම වටිනවනේ. ඒ නිසා එහෙනම් ඔබට දැන් නුවණට හසු වෙන්න ඕන මේ චතුරාර්ය සත්‍ය කියන්නේ බොහෝ ඈතක තියෙන දෙයක් නෙමෙයි. අහන දකින හැම තැනමකම තියෙන්නම චතුරාර්ය සත්‍ය. දැන් එහෙනම් අපිට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ ඉන්න මේක. දැන් ඔබට දුකෙන් දැන් අපේ කට්ටිය පුදුම වැඩනේ කරන්නේ. දුකෙන් එතර වෙන්න නම් ඔබ කැමතියි. එහෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති නැහැ. දැන් දුකෙන් ඈතර වෙන්න කිය කියා වෙනත් වෙනත් ක්‍රම කරන්නේ. දැන් පින්නන්නේ මරණයට ඔබ කැමති නෑ. මරණයෙන් වළකින්න කී කියත් වෙන වෙන දේවල් කරයි. හැබැයි මතක තියාගන්න ඔබ පින්වත්නි දැන් මෙතන ඉඳලා ගෙදර යන්න වාහනේට නගිනවා කියන්නේ ඔබ නගින්නේ දුකත් එක්කමයි. ඔබ ගෙදර ගිහලා නිදිය ගන්නවා කියන්නේ දුකත් එක්කමයි. ඔබ මෙතනින් වාහනේ නගිනවා කියන්නේ මරණයත් එක්කමයි. නිදිය ගන්නවා කියන්නේම මරණයත් එක්කමයි. අවදි වෙනවා කියන්නේම දුකත් එක්කමයි. අවදි වෙනවා කියන්නේම මරණයත් එක්කමයි. ජීවත් වෙනවා කියන්නේ දුකමයි. මේ ඒ කියන්නේ එහෙනම් ජීවත් වෙනවා කියන්නේ මරණයමයි. ඔබ මෙතනින් අයින් වෙන එක අපි උපඥානෙ ගියා. දැන් මේ අපි දැන් මේ හරියේ ඉන්නකොට දුකයි. ඈත පළාතකට යන්නේ කියලා දැන් උපඥානෙක නැගලා. නමුත් ඔබ ඇතුළුනේ දුකත් එක්කමයි. එහෙනම් දැන් මතක තියාගන්න දුක තියෙන්නේ කොහෙද? පරිසරයේද? මම කිව්ව ඩිංගෙත් දැන් ආයි අන්තිම ඩිංගෙත් කිව්ව ඩිංගෙ 100ට ගන්න. දැන් දැන් ඒ කිව්වට තේරෙන්න ඕනේ. දුක තියෙන පරිසරයේද? දුක තියෙන ආශ්‍රය කරන පුජ්‍යලයා මතද? දුක තියෙන කනබන දේ මතද? ඈ නෑ දුක තියෙන්නේ තමාගේ චිත්ත સંතානය තුලයි. ඔන්න බලන්න. අනේ අපි හිතන් හිටියේ මේක මේ වෙන වෙන අයට පාස් කරානේ. නේ අර මිනිස්සයත් එක්ක විවාහ වුණ නිසාමයි මට මේ කියන්නේ. ඔයගොල්ලෝ කියපුව තියෙනනේ මේ දුක ආවේ ඒක නිසා කියලා. ඒක නිසාද? නෑ නෑ. එයා ළඟ නෙමෙයි ඔය අම්මලාට තියෙන දුක තියෙන්නේ. කවුරු ළඟද? තමන්ගේ චිත්ත సంతානය තුල. දැන් තමන්ගේ මනෝභාවය බලන්න. ධර්මය ඕපනයිකයි. ඕපනයික නිසා ඒ කියන්නේ තමා තුලින් බලන්න. ඒකට තමන්ට පැහැදිලිව තේරෙයි. එහෙනම් මේ දුක තියෙන්නේ අතන මෙතන කොතනකවත් නෙවෙයි තමන්ගේ චිත්තසංතානය තුල. එහෙනම් මේක කය තුල සකස් කරන දෙයක් නොව සිත තුල සකස් වෙන දෙයක්. නම් සිත අවබෝධ කරගන්න. අපි බොහෝ දුරට උත්සාහ දරන්නේ කය සංවර කරගන්න, කය හික්ම ගන්න. නමුත් ඒක හොඳයි. ඊටත් එහා ගිහිල්ලා අසංවර වෙච්ච, දඩබ්බර වෙච්ච, අකීකරු වෙච්ච කියන දේ අහන්නේ නැති හික්මෙන්නේ නැති ඒ හිත පොඩ්ඩක් හික්ම ගන්න බලන්නකෝ. කය හික්මව ගන්න එක නම් ඉතින් ඕක මොනවා හරි කරලා හරිවත් බැරියනේ. ලෙඩ වුණාට පස්සේ හරිවත් දැන් අර බට්ටියක් ගහලා බැඳලා කියලා අර මේ තියෙනකොට කය හික්මිලානේ. එහෙත් හිත හික්මිලාද? එහෙමද? නෑනේ. හිත හික්ම ගත්තොත් කොට දෙයක් උඩම දෙයක් හික්ම ගන්න වෙනවා. ඒ නිසා ඔබට තියෙන්නේ පින්වත්නි පුළුවන් නම් මේ ශාසනයක් ලැබුණු අවස්ථාව පුදුම දුර්ලභ අවස්ථාවක් නේ. ඔන්න බලන්නකෝ දැන් ඔබට ඉස්සෙල්ලා අපි දේශනා කළ විදිහට දේශසිතක් ආපු වෙලාවක ඒ සිතෙන් ඈතර වෙන්න ධර්මය උපයෝගී කරගත්තොත් අන්න ඔබ ඔරුවක්සේ ධර්මයේ සැලකුවා ඒ සිතෙන් ඈතර වුණා. දැන් ඉතින් අර දහම් කාරණාව කරගහගෙන යන්න ඕන ඕනද? නෑ පින්වත්නි. ඔබට දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ ලෙඩට. බෙහෙත ගන්න ඕන ලෙඩ තියෙනවා නම්. ලෙඩ නැති කාලෙත් ගිහිල්ලා බෙහෙත් ගන්න වෙයි. ලෙඩ නැති කාලෙත් ගන්නවද බෙහෙත්? ගන්න ඕනේ නැහැ. ලෙඩ නැති කාලේ මේ පීවි ලෝකේ සම්මත ලෝකේ මේ ඉන්න. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මේ විදිහට ඉන්න. අන්න ලෙඩ හැදෙනකොට ගන්න බෙහෙත. එහෙනම් ඔබට පිහිට පිණිස, රැකවරණය පිණිස, ආරක්ෂාව පිණිස තියෙන්නේ කිසිම දෙයක් නොව කුමක්ද? ධර්මයයි. එහෙනම් දැන් ඔබට තේරුණාද දැන් ඔබ ඊටා හිටියේ දුක් දුකෙන් නම් ඈතර වෙන්න කැමතියි. දැන් ඔබ දුකෙන් ඈතර වෙන්න කැමතියි. නමුත් දුකෙන් ඈතර වෙන්න කැමතියි කී කියා ඉල්ලුවේ කරගෙන ගිය වැඩපිළිවෙල ඈතර වෙන වැඩපිළිවෙලක්ද? නෑ. දුකම කැමති වැඩපිළිවෙලක්. දුකම කැමති වැඩපිළිවෙලක් ඉල්ලනකොට ඔබට දුක ලැබුණොත් නෙමෙයි පුදුමේ දුක නොලැබුණොත් පුදුම සාගත වෙයි. ඇයි දුකම ඉල්ලන ඔබට දුකම තුල ක්‍රියාත්මක වෙමින් දුකම අරමුණු කරමින් යන වැඩපිළිවෙලක් තුල සිතින් විතරක් හිතනවා කල්පනා කරනවා මට සැපක් ලැබේවා කියලා. කරන ක්‍රියාදාමයේ දුක ඇති වෙන වැඩපිළිවෙල යන්නේ මාර්ගයේ දුක් දුක මාර්ගයේ. ඉල්ලනවා නිදහස් වෙන මොකද ලැබෙන්නේ? බලනකොට ඔකට අර මම කියන්නේ කෙනෙක් උඩ පැනලා ඉවරලා ප්‍රාර්ථනා කරන බිම් වැටෙන්න එපා කියලා. වැටෙන්නේ නැද්ද බිම? වැටෙනවනේ. ඒ නිසා ඔබට දැන් එහෙනම් දැන් ඔබට තේරෙනවා දුක තියෙන්නේ කවුරුවා ළඟද? තමා ළඟමයි. එහෙනම් මේක අවබෝධ මේක මොකද කරන්නේ? දැන් දැන් නෝන කෙනෙක්ගේ දුකම හතෙන් නැති කරන්න පුළුවන්ද? කතා කරන්න. කතා පුළුවන්ද? පුළුවන්ද? දැන් අම්මගේ දුක පුතාලට නැති කරන්න පුළුවන්ද? ඒ බෑ. ඉතින් පුළුවන්ද බැරිද? බෑ. එහෙනම් අම්මගේ තියෙන දුක අම්මම අවබෝධ කරගත යුතුයි. ඕගොල්ලොන්ට තියෙන දුක ඕගොල්ලෝම අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන එතනින් ඕගොල්ලන්ට තමයි නික්මෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කුමක්ද කරන්න පුළුවන්? මෙන්න දුක ලැබෙන ක්‍රමයේ මෙන්න එකෙන් අත් මිදෙන්න පුළුවන් ක්‍රමය කියලා මාර්ගය කියනවා. කැමති නම් යන්න, අකමැති නම් නිකන් ඉන්න. ඔබටයි තීරණේ තියෙන්නේ. ඒ නිසා දැන් කල්පනා කරන් සම්බන්ධුන හැම කෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියලා. කල්පනා කරගන්නේ නම් අද හරි වටින ධර්ම දේශනා කොටසක් ඕගොල්ලන්ට නැවත නැවත මෙනෙහි කරගන්න ජීවිතේ ප්‍රායෝගික කරගන්න. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ විදේශගතව සිටින රංජිත් අනුර මහතා එම බිරිඳහා දියණිය බෑන්වන් විසින් තමයි මෙහි දායකත්වයේ දරන්නේ. විශේෂ අරමුණු වෙලා තියෙන රංජිත් අනුර මහතාගේ ආදරණීය පියාණන් හා සොහොයුරා බිරිඳගේ මව සහ පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ වර්ගයෙන් පරම්පරාවෙන් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් ඒ දෙපාර්ශ්වයෙන් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද දෙන්නේ. ඒ වගේම තියෙනවා සෙත්පැතිම වශයෙන් රංජිත් අනුර මහතාගේ මෑණියන්ට මෙම ධර්ම දානමය පින්කම සඳහා නන්නවිරුන් උපකාර කළ පැමිණි නොපැමිණි සියලු දෙනාට සෙත්පතීමත් දීර්ඝාස ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගන්නවා වෙනත් කාරණා වශයෙන් රට ජාතිය ආගම් වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට පින් දීමත් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති ගරු සභාපති පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම ධර්මදේශකයන්න් වහන්සේට මෙවැනි ධර්ම දේශනා කිරීම සඳහා ශක්තිය දැර ලැබේවා දීර්ඝාස ලැබේවා ප්‍රාර්ථනා කිරීම වශයෙන් මේ කටයුතු කරනවා. එහෙනම් කල්පනා කරගන්න විශේෂයෙන් අද උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණා. තම තමන් ඒක නුවණින් විමස ගන්න, අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන මේ ජයන්ත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල කර්ම සම්බන්ධ වුණු හැම දෙනාම නම් මේ පරලෝයන්ට යෙදුනා වූ ඥාති වර්ගයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලුම පින් කැමති දිවි දේවතාවුන් විසින් මේ පින් පෙත් අනුමෝදන් වේවා කියන සාබ්දන සම්බන්ධ වුණා වූ සියලුම දෙනාටම මේ ගෞතම සාසනය තුල මේ ජීවිතය තුලදීම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වීමෙන් සසර දුකෙන් එතර වෙන්නම මේ ජීවිතේම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි